අරියෝකෝ ආහුසෝ විසාකාට්ඨානිකෝ මග්ගෝ සංකතෝ තීති සෝභාවතර සංග්‍රහයෙන් අවසරයි අපි මේ පාරික මහපුරු සම්බන්ධ කරගෙන මම බ්‍රහස්පති දවසක නිසරණමණී චාරිත්‍රානුකූලව මේ වගේ විපස්සනා ධර්ම දේශනා පවත්වන අදත් අපිට බ්‍රහස්පති දා කුරුපත්‍රාතින් ධර්ම දේශනා පැයක්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 ස්වරූපිතා විකාශය වෙලා යන්නේ සම්බන්ධ වෙන දෙපාර්ශ්වය පැරණි අමුසමියන් විදිහට ගත කරලා පසු කාලීන සාසනික වශයෙන් සම්පත්‍ති කර අවස්ථාවේදී භාර්යාව පැවිදි වෙලා දීක්ෂණියක් වශයෙන් උපසම්පදා වෙනවා ස්වාම පුරුෂයා ආරාමිකෙක් වශයෙන් ආර්ය විද්‍යාලයක් වශයෙන් මේ කතාවේ පෙනී සිටින්නේ වික්ෂුණීන් වහන්සේ පහත් මේනින් ආචරණක් විදිහට උපාසකතුමා අනාගාමී උපාසකතුමා විදිහට මේ දෙදෙනා අතර සිදුවෙන කතා සංවාපයක් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් මේකදී මේ සම්ප්‍රේතයේ තේමාව සපයන්නේ. ඉතින් මේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ අද පාලි පාඨයක් වශයෙන් අපි ඉදිරිපත් කරගත්ත ප්‍රශ්නේ ඒ විසාක උපාසකතුමා ධම්මදින සෙනින්දාසකින් අහනවා ආර්යාවෙනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංකතයක්ද නැත්නම් අසංකතයක්ද සංග්‍රහ කරන ලද සකස් කරන ලද්දක්ද එහෙම නැත්නම් ස්වභාව සිද්ධි දෙයක්ද එතකොට මේ ධම්මදින්න රහත් මේනින් ආශි සඳහන් කරන විසාක වාසක ඒක සංකතයක් ආර්ය අෂ්ටාංග මාර්ගය වැටෙන්නේ සංකතයක් විදිහට ඉතින් ඒක පිළිතුර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 ලෝකුත්තර මග්ගංගා කියනවා. මහණ මේ සම්මාදිට්ඨිය තියෙනවා ආශ්‍රවසහිත වූ පිං කුසලතාවය ඇති කර දෙන්නා වූ උපදි සම්පatti ලබ දෙන්නා වූ උපදි විපාක ලබා දෙන්නා වූ සම්මාදිට්ඨිකුත් තියෙනවා. ඒක සම්මාදිට්ඨිය එක ලෙල්ල එක විකක් එක පළුවක්. ඒ වගේම තියෙනවා ආර්ය වූ අනාසව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මාදිට්ඨිකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක සම්මාදිට්ඨියේ තියෙන මේ කොටස් දෙක තේරුම් ගැනීම භාවනා කරපු කෙනාට ඒකෙදිත් මම විශේෂණය කළා කියන විපස්සනා භාවනා කරපු කෙනාට අත්‍යවශ්‍යත් වෙනවා කියලා දෙනකොට තේරුම් ගන්න කිව්වා. එහෙම නැතුව පටන් ගත්ත එක්කනට මේකෙදී හරි ප්‍රශ්නයක් වතුනා හැම වෙලාවෙම මම කලින් කිව්වා වගේ කමඨාන් සුද්ධ කිරීමේදී ඇති වෙන ප්‍රශ්නය කොතෙක් දුරට යනකම් මේක පිම්පිනසේ පිටිනවද කොතෙක් දුරට යනකම් උපදි විපේක විපාක මෙලෝ පරලෝ සප පිණිස පිටිනවද කොතර දුරට යනකම් ආශ්‍රව සහිතද ඊට පස්සේ මේ දෙවෙනිය සඳහන් කරන අනාශ්‍රව වූ ආර්යයන් වහන්සේලාට ගැලපෙන්නා වූ ආර්ය වහන්සේට ගැලපෙන්නා වූ ලෝකෝත්තර වූ මාර්ගාහාර වූ සම්මාදිට්ඨිය මොකද්ද ඒක කොහොමද අවබෝධයට එහෙම නැත්නම් අනුබෝධ අවබෝධ ඥානවලට ලක් වෙන්නේ කියන කාරණාව භාවන හරීම ඕජාජනක රසවත් වූ ස්ථානයක්. මොකද ඒ සඳහා හොඳ විවෘත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 ඒකදී සදාචාරයට ලොකු පරපතර හානියක් සිදු වෙලා තිබුණා. ඒ උච්ඡේද දිට්ඨියට නැත නැත කියන දිට්ඨියට. ඒ වෙනුවට සර්වඥාන්සේ ඇත ඇත කියන කතාවක් ලැබුණා. ඒ දාණයේ අති මේ අතිත්තං අතිරුතං ආදි වශයෙන් දාණයේ විපාක ඇත. හොඳ දෙයක රෝපණ විපාක ඇත, මවෙක් ඇත, පියෙක් ඇත, එලවක් ඇත, මෙලවක් ඇත, බාහන භාවනා කිරීමත් අභිඥා වාගේ දේවල් ඇත ආදි වශයෙන් ඒ අර නැත නැත දිට්ඨියට ඇත ඇත කියන දිට්ඨිය දාලා දීලා තියෙනවා ඒ නිසා එකෙන් සර්වඥාන්සේ ලකෝ ඉද ප්‍රස්තාවක් ලබා ගත්තා සදාචාරය ආචාර ධර්මයේ පිහිටවීමට ඉතින් මේක මේක සම්‍යාන්තර දර්ශනත් එක්ක බලනකොට කිසිම ඒ අනෙකුත් ආගමක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 ඒ රචනය කෙරුවට පස්සේ ඒව තුලත් ඒ වගේ ලක්ෂණ පේන්න තියෙනවා. නමුත් ඒක මේ කියන දිට්ඨිය සමාධිත්‍යයෙන් ලැබෙන පිටිවහල සමාධිත්‍ය ලැබෙන අනුග්‍රහය නැති නිසා ඒක ලක්තන ලොක් වෙච්ච ගතියක් තියෙනවා. මේ ළඟදී දෙවෙනි වතාවටත් මම අර පොතක කියුවා වමනාවෙම කිව්වේ මේ මුගක් වෙලාවට අපි කර්මේ සාකර්ම ඵලය ඒ වගේම ධ්‍යාන භාවනා සමත වගේ දේවල් Hindu ආගමෙන් ගත්තා කියන අදහසක් සෑම බෞද්ධයෙක්ම පිළිගන්න ගැතියක් තියෙනවා. ඒකට පිළිබඳව අභියෝගාත්මකව ඉන්දියානු කාර්යයක් විසින්ම ලිය Hindu කාර්යයක් විසින් ලියලාද පොතක සඳහන් කළ දෙනවා Hindu ආගම කියන එක බුද්ධ ආගමෙන් පස්සේ මුස්ලිම් ආක්‍රමණය නිසා මුස්ලිම් නොවන කතෝලික නොවන සියල්ලම හින්දු කියන වචනෙන් ගත් එක නිසා ඒක ඉන්දියානු වචනයක් නෙවෙයි මේ මුස්ලිම් මිනිස්සු විසින් ආදන ලද වචනයක්. අරුවචනාංශයේ සමකාලීන හෝ ඉතිසතුන බ්‍රාහ්මණ ආගම ඒ බ්‍රාහ්මණ ආගමේ තිබුණ එක එක ඔය කෙලකෝටියක් නැතරම් දෙවිවරු 30 කෝටියක් කියලා අපි කියනවා. අවුරුදු ධන සංඛ්‍යාලේකන දේශ සංඛ්‍යාලේකන ගත්තා ගන්න 30 කෝටියක් දාගෙන කතා කරන එකම දෙවිකෙනුටත් විල්ලජ්ජාවක් තිබිලා. ඒ දෙවිවරුන්ගේ කතාත්මක වල කිසිම චාරයක් තිබිලා නැහැ. එවැනි දේව සංකල්පයක් තුළ දිව්‍යන් අදහන්නන්ට කිසිම සදාචාරත්වයක් විමක් තිබිලත් නැහැ. යෝජනා කළ තිබිලත්. පස්සේ තමයි ඒ සර්වඥාන්සේගේ ලෝකේ පහළ වෙලා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන එක ඔක්නම් වලා ඒක සමහර විටක බෝසත් කාලේ පෙර සදානවාසලාගෙන් පැවතිච්ච අපස් පැවිද්ද ලකුණක් වෙන්න ඇති. නමුත් මේ පොත පවා පිළිගන්නවා මේ බ්‍රාහ්මණ ආගමේ තපස්වලුම. ඒක නිසා ඊ ආගමේ පොත්පත් වලට ගිය පැත්ත නෙමෙයි ප්‍රායෝගික පැත්තක් තියෙනවා. මේ තපස්වරු විශ්‍රමණයන් කියන පැත්තේ ඒ සමානාන්තර ගතියක් තියෙනවා කියන බුද්ධ ආගමට. සර්වඥාගේ පස් හතර පෙරණි විඳකිනකොට ශ්‍රමණේ දැක්කා. ඒ ශ්‍රමණයා මේ බ්‍රාහ්මණ ආගමේ තිබුණු යාග හෝම වලට විරුද්ධව ගිහිල්ලා තනියම විමුක්තිය හොයන්න බහැරුවා. ඒකයි සර්වඥාන්සේ ඇති කරපු මේ යෝග ජීවිතය අතර යම් යම් සමාන්තරකට කියනවා. නමුත් පොදුවේ ඔය පොත්වල ජීවත්වන බ්‍රාහ්මණාගේ කිසිම සදාචාරයක් නැහැ. ඒ දෙවිවරුන්ගේ තිබිලා තියෙන මනමාලකම්. මේ මනමාලකම් අනුගේ ස්වභාවයක් තමයි ජීව ස්වභාව කියලා කියන්නේ. ඒකට කීව ආගමක් තමයි බ්‍රාහ්මණ. පස්සේ නමුත් හින්දු ආගමට එනකොට ඒක සර්වඥාන්සේ පස්සේ ඇතිවෙච්ච හින්දු වේදේ ලියවිලා තියෙන සෑම පොතක්ම අවිනසත වශයෙන් පස්සේ දීලා තියෙනවා.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 බෞතරය අනුවගිය වාගමේම හිදී ගිය අත්තක් විදිහට බුදුහාමුදුරන්ගේ දාපොත් ධර්මයේ දකින්නවා. නමුත් ඒකදී තියෙන මේ දුවාන කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය වර්ණගීම නිසා ලෝකයට ඇති කරලා දීලා තියෙන මේ සදාචාරය ආචාර ධර්ම අනිකුත් ආගමික බෙදා ගන්න දෙයක් නෙවෙයි. මේ දුවාම උදාහරණ විදිහට තමයි බෙදාගෙන තියෙන්නේ. ඉතින් මේක සම්මාදිට්ඨියේ මූලික ලක්ෂණයක් තමයි මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය. අත්ති දින්නම් අත්ති ඊතං අත්ති උතං අත්ති ඊතං අත්ති මාතා අත්ති පිතා අත්ති සුකට දුක්කට ආනං වේදනානං සුඛං කම්මං බලාන අත්ති ලෝකං අත්ති පරලෝකං ආදි වශයෙන් එලොක් මෙලොක් කරන කතා කරන එක. ඉතින් මේක මේ සම්මාදිට්ඨියේ සංකතයක්. මේ සංකතයේ ප්‍රයෝජනයක්. මොකද ප්‍රයෝජනේ මේ මිනිස්සු ශිෂ්ටාචාර කරනවා. මිනිස්සු සදාචාර සම්පන්න කරන්න ඒකිනෙක අකුලල් කා ගන්න නැතුව ඉන්නේ. එහෙම නැතුව මගෙත් නිකපියෙක් නැත කතාවට කියොත් නෙමෙයි ඒක එකනාගේ කාමාශාව විඳ ගැනීම සඳහා ධර්මයෙන් හෝ අධර්මයෙන් හොඳින් හෝ නරකින් ඒ දේවල් ඉෂ්ට කරන්න යනවා. ඉෂ්ට කරන ගියාට පස්සේ ඒ සමාජයේ තීසන් සමාජයක් වෙනවා. ඊට වැඩි වෙනස් වෙනවා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඇති සමාජයේ ඒ සමාජයේ කළ කළ දේ පළ පළ දේ කියලා තමන් වග වෙනවා. සදාචාරාත්මක වගකීමක් වෙනවා කරන කියන සෑම දෙයකට. ඉතින් මේක සංකතයක්. මේ සංකතය මේ මේ ජීවිතයේදීම දැකියගේ ප්‍රයෝජනයක් සඳහා සකස් කරන ලද්දා. ඒ සකස් කරන ලද්දේ හැසිරෙන කෙනාට තමා වශයෙන් ආගමික වශයෙන් කියනවා පව් කෙරෙන්නේ නැහැ. කරනවා කියන අදහස තියෙනවා. සමාජයේ සාමය වගවීම ඇති සංස්කෘතියක් ගොඩනැගෙන්නේ. ඉතින් ඒකෙන් තමයි බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් විපස්සනාම පටන් අර ගන්න තියෙන්නේ මේ වගේ ආසාසවා පුඤ්ඤ භාගියා උපදිවීපක්කා කියන විදිහට ආශ්‍රව සහිත වූ පිං පැත්තට වැටෙනා වූ උපදි සම්පatti ලබා ගැනීමට හේතු වෙන්නා වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් උත්තර ඉස්සලා කියපු විදිහට නම් පිටේ සඳහන් වෙනවා මේක මූල මූල මූල් කරගෙන මේක ආසන්න කාරණාව කරගෙන තමයි ආධ්‍යාත්මික ජීවිතය පටන් නිසා පැහැදිලිව කියන්න පුළුවන් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැති කෙනා එහෙම ආගමකට ධර්මයකට නෑ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තමයි සදාචාරය කියන්නේ ආගම කියන්නේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික කියලා කියන්නේ ඉතින් ඒක නිසා මොන වැඩක් කරන්න ගියත් කර්මස්ථාන ඒ රාමුව ඇතුළත තියෙනවනම් අනිවාර්යයෙන්ම සාසවා පුණ්‍ය භාග්‍ය උපදීපක්කා කියන විදිහට සම්මාදිට්ඨියකට වරන. මොකද මේ සම්මාදිට්ඨිය එතනින් නතර වුණොත් ඒ පුද්ගලයා භයානක ගුරුවරකට වැටෙනවා විෂම චක්‍රයකට ආව වෙනවා සදාචාරවාදීක් වෙලා මේ තුලින් පවණක්ම ලෝකෙ ළඟින් පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා සීලබ්බත පරාමාසවලට වැටෙන්නේ තියෙනවා මේ මේ දේවල් කළ යුතුයි කියලා අනවශ්‍ය සීල කෘත රාශියක් හිතේ තියාගෙන ක්‍රියාත්මක කරන්න ගිහිලා අනුමුත් ඒ විදිහට ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකේ දිහා බලල මේ දැඩි අපහසුකට ලක් ඒ පුද්ගලයා මේ සම්මාසගත ඥාන සම්මාදිට්ඨිය උපකරණයක් විදිහට මේ පාවිච්චි කරන්නේ ඒක දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා. නමුත් මේ වෙනුවට සම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියෙන් සමත සම්මාදිට්ඨිය නැග්ගන්නවා. මේ සීලයක් අවශ්‍යයි, කාය වචන දෙකේ හික්මීමක් අවශ්‍යයි හිත හදන්න කියලා. හිත හැදීමේ වැඩ පිළිවෙලට ඉස්සල්ලා කාය වචන දෙක හික්මවාගෙන ඒ මුදල ඒක ලෝකේ ඔක්කොටම දෙන්න හදන්නේ නැහැ. තමයි 100 100ක් සිල්වන්ත වෙන්න හදන්නේ නැහැ. ලෝකේ ඔක්කොම සිල්වන්ත වෙනකන් සමාධි භාවනා කරන අතර වෙන්නේ නැහැ. අර ඇති කරගත්ත කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් කාය වචන දෙකේ හික්මීමේ ප්‍රමාණියක උත්සාහ කරනවා මතයක් මාර්ගයක් චිත්ත භාවනාවක් තීන ශික්ෂා සමාධි ශික්ෂාවක් පටන් ගන්නවා. ඒ සමාධි ශික්ෂාව කරගෙන යන්න 100%ක් සීල අවශ්‍යයි. කොච්චරක් සීල අවශ්‍යද කියන එක කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් නිර්වචනය කරන්න බෑ. ඒක කිසිම කෙනෙකුට කියන්න බෑ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 ඒකට ඒ පුද්ගලයාට අනිත් පැත්තෙන් දැනගන්න පුළුවන් බලන්න වෙනවා සලකා බලන්න වෙනවා මොකද මගේ මේ සමාධිය නැගිටින්නේ ඒකට පේනවා සීලේ දුර්වලකම ඉස්සලට වැඩිය තමන් ගැන සුලං විවේචනාත්මකව මේ විප්ලවීය කල්පනාවක් ඇති කරනවා එහෙම නැත්නම් රැඩිකල් වාදීය අදහස් ඇති කෙනා තමන්ගේ සීලය පිළිබඳව නැවත සාකච්ඡා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 ශීලාචාර ගතිය, සමාහිත ගතිය මේ අසමාහිත කියනකොට නේ බොහෝම සමාන. සමාහිත කියලා කියන්නේ හිත සමාධිගත වෙලා. අසමාහිත කියලා කියන්නේ අසමජ්ජාතිය කියලා ගමේ එකතු දෙන්නේ ඒ වග වේ ග්‍රහයක් නෑ වැඩ. ඒක මේ සමාහිත කියන වචනේ ශීලයටයි සමාධියටයි නෑදාකමක් දක්වනවා. ඉතින් ඒක කියලා එන්නේ එන්නේ එන්නේ මේ සමාධිය පැත්තට යන සීලයක් තුඩු දෙන සීලයක් සීල පිටුමේ පරිභාවිතෝ සමාධි මහත්ඵලාවෝති මහානිසංසකෝ. සීලේ තන වඩා ගන්න ගන්න සමාධි මහත්ඵල මහානිසංසකෝ. සමාධි පිටුමේ පරිභාවිතෝ ප්‍රඥා මහත්ඵලාවනි මහානිසංසක කියලා අනුරූප ක්‍රියාපටිපාටිය. ඒ නිසා අර සීලේ දනුබදක් කරගන්න ඇතුව සීලේ මෝල් ගහ කියලා වගේ කරගන්න දෙක ප්‍රයෝජනේ සලකලා කිරීමේදී කොච්චර දුරකට යනකම් Taman සීලේ වග වෙන්න ඕන සදාචාරාත්මකව කොතනදී සමාධිය පටන් ගන්න ඕනද සමාධිය පටන් ගන්නත් පස්සේ කොයි කොයි ආකාරයෙන් තමයි සීලී ධ්‍යානවලට සලකා බලන්න ඕනද කියන එක එච්චර විස්තර සර්වඥාන්ස උගන්වන්න යන්න ඒක සාමාන්‍ය කෙනෙක්ගේ සාමාන්‍ය බුද්ධියට අවරලයි කියන්නේ. ඉතින් අර තමන් ඒක අසු කරන අනිකෝ සත්‍යඥාරි වාක්‍යලා දිහා බලලා එයාගේ සමාධිලාට හරින උපදෙසුත් ලැබෙනවා. එහෙම නැත්නම් ආදර්ශ ලැබෙනවා. ඒ අනුව මේ සීලයේ පරිසද කර ගැනීමක් කරේ නැත්නම්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 දේශනා විලාස රාශියක්. ඕන කෙනෙකුට ඕන පැත්තකින් කරගන්න. ඒ නිසා අර සල්ලං කරලා දුන්නා පස්සේ වතුරට බසගත්තට පස්සේ නැත්නම් වැඩි ආරම්භ කරාට පස්සේ ඒ යෝගාවචරය බෞසුතනම් ඒ යෝගාවචරය මේ විප්ලවී අදහස් සහිත කෙනෙක් නට රැඩිකල් වාදී කෙනෙක් නම් ඒ ඒ සම්ප්‍රදායම තියෙන්න ඕනේ. ඉන්දේ ප්‍රස්තාවල් අවස්ථාවල් පරීක්ෂා කර බැලිය හැකි ආර්ය පරිශන වාශක්තිය. ඒ නිසා අර එකම ගුරුවරයෙක් එක්ක එකම භාවනා අධ්‍යයන එකම ක්‍රමයට යනකොට උඟ දෙනෙක් මතවාදී වෙනවා මේකමයි මේ මේ ගුරුවරයාමයි හරි මේ කමඨානමයි කියලා ඉතින් ඒකේ පේන තියෙන්නේ අර දිච්චියේ අඩුපාඩු ඒ දිට්ඨිය එතර පිරිසිදු නෑ එහෙම නැත්නම් සම්ප්‍රදායට බරගතියක් තියෙනවා. ඒක තමයි නරක නෑ මොකද සද්ධාචර්යයට ආයසක්ඛි සද්ධාචර්යයට ඒක තමයි ක්‍රමය. ඉතින් අර ප්‍රඥාවට පර කෙනා එහෙම එකම ක්‍රමයකට නතර වෙන්නේ. එයා හැම පැත්තෙම පරීක්ෂා කරන හැම වෙලාවෙම හැබැයි ගන්න ගන්න අලුත් සම්බන්ධතාවයේ පිළිහිමක් ඇති කරගන්න පිළිමේනකොටම දැනගෙන කණා වඩා ගන්න ගතියක් තියෙනවා. ඒක නිසා ඒ යෝගාචරය එන්නේ එන්නේ එන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සම්පත සම්මාදිට්ඨිය තම සමාගතිය විපස්සනා සම්මාදිට්ඨියට කණා වඩා ගන්නවා. ඉතින් මේ කියන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 නැත්නම් රූප රූප නැත්නම් ශබ්ද රූප ගන්ධ රූප රස රූප වමනාවෙන් නතර කරනවා ආනාපාන සති භාවනා කරන එකන විවේක ස්ථාන කියලා අද්දක වසා ගන්නවා පුළුවන් තරම් ශබ්ද නැති තැනකට එකතු ගන්ධ රස දෙක රස විඳින්නේ නැහැ මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි වාතයේ තියෙන කුම්බන හකුලන කිරිමැදින ගතිය කොතනද ඇවිල්ලා කිති කවන්නේ කියලා කුප්පන්නේ කියලා ස්පර්ශයක් ලබා දෙන්නේ කියලා බලාගෙන ඉතින් ඒක බලන් ඉන්නවා කියලා කියන්නේ මේ ආය ස්පර්ශය නැත්නම් කාය ප්‍රසාදේ කාය උපේත මේ හුස්මට පාර ඇවිල්ලා වදින තැන බලා ඉන්නවා කියලා කියන්නේ සූක්ෂම කොච්චර බලන්න ඕනද කියනවනම් රූප බලමින් ඒක කරන්න බෑ. ඒක බොහොම ඉක්මනට රූප විශේෂය. සද්ධාහණයෙන් කරන්න බෑ සද්ද බාධා කරනවා. ඒ වගේම ගන්ධ රස දෙක තියෙනවට කරන්න බෑ. ඒ සියල්ලකින්ම ස්පාසු වෙච්ච වෙලාවේ තමයි දීක්මිච්ච වෙලාවේ තමයි අර වායු පොට්ටබ්බ ධාතුව වෙන්නේ. ඒ නිසා අඩුගානේ ආශස් ප්‍රසාරය හිත ගියා කියන්නේම ඒක ලොකු හික්මීම. ඒතර සීල හික්මීමේ සීල ශික්ෂාවේ මේ සමාධි ශික්ෂාවට හික්මීම උස්සන එකයි මේ කරන්නේ. ඉතින් මේ වෙලාවට රූප නොපෙනෙනවා මක් නෙවෙයි සද්ද නැහැ එනවාමත් නෙවෙයි ගන්ධ රස නොදැනෙනවාමත් නෙවෙයි මේ යෝගාවචර සද්ධාවෙන් සීලෙක පිටලා අර ආසත් ප්‍රසාසුම නැත්නම් කුලංගාලම ඉන්දිය නැකේ වශයෙන් හෝ නාස්කාග්‍රේ පිළිපැදීම් වශයෙන් අල්ලගත්තා කියන තැනට අපි යමුකෝ එහෙම නැත්නම් ගොඩක් වෙලාට ඒක විස්තර අවශ්‍යයි නමුත් මේ වෙලාවේ දේශනයක් පවත්වනවා නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට ආසත් ප්‍රසවාසයේ අල්ලගන්න පුළුවන් නම්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 දක්වන පිම්බෙන වෙලාවක බඩ විපී පන්න වෙලාව පිම්බීම වශයෙන් දන්නවනේ හැකිලි වෙලාව දන්නවනේ ඒ හිත රූප රූප සත්ත්ව රූප ගන්ධ රූප රස රූප විසි විවිධාංගී කරන වෙලාව නෑ කාම ගුණයන් විසෙහි කාම ඡන්දේ විසෙහි කාම ආශාවන් විසෙහි ව්‍යාපෘත වෙලා ඒ වගේම මේ ආශ්වාසයේ දැකීම නිවන වාගේ සලකන කෙනෙකුට ආශ්වාස වේලාදී ආශ්වාසය දන්නවා ප්‍රශ්වාස වේලාදී ප්‍රශ්වාසය දන්නවා පිළිවෙල පිළිවෙලසෙන් දන්නවනම් කවදාකවත් ඒ අරමුණ කෙරෙහි ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ව්‍යාපාදයක් පහළ වෙන්නේ නැහැ නදකින් කියනවා. අන්තම්මට ආශ්වාසයක් આવුණා ප්‍රශ්වාසයක් આવුණා පිළිවෙලක් આવුණා කියන කවුනා කියන ද්වේෂය අනිකටත් තමයි. ඒ වගේම යම් කිත්තක්ෂණයක ආශ්වාස ප්‍රශ්වාස දක්වන නිින්ද තියෙනවා. මේ තීන මිද්දට වැටලා හිත ඇකිලිලා මිදිලා ගිහිල්ලාද නැත්නම් මේ ආශාව ප්‍රසවාස කියලා ගන්නවද කියන කලකොල භාවයේ නිින්ද එන්න බෑ. මේව නැත්නම් අතීත අනාගත වශයෙන් හිත දුවන්න බෑ. මේ විගවිච්ඡ ආශාසයේ දිහා බල බල ප්‍රසවාසයේ ඉන්නවා හිතේ. එන්න තියෙන ප්‍රසවාසයේදී බලලා ආශාසයේ ඉන්නවත් නෙවෙයි. මේ සෑම තැනකදීම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 උද්දච්ච කුච්ච කියන අතීතයේ පශ්චාත්තාපයෙන් අනාගතේ කම්පණය වී වගේම නැතුව වගේම විචිකිච්ඡාව කියන මේ ආස්වාසේදෝ ප්‍රසවාසේදෝ කියන අකුමුක්වත් නැතුව ආස්වාසේලා ප්‍රසවාසය කියලා හිතනවනම් ප්‍රසවාසේලා ආස්වාසය කියලා හිතනවනම් මම මේ ආස්වාස ප්‍රසවාසයෙන් මොකද අද්දාහනවද වේදනාව විඳිනවද එහෙම හිතනවද කියලා මෙවහා තේරුම් බේරුම් කරගන්න බැන්න සැකපාලන මෙතෙන්දී ආස්වාසේලා ආස්වාසේ බව දන්නවනම් සැකේකුත් නැහැ ඒ නිසා ඕනම චිත්තක්ෂණයක ඉඳගෙනම ඉන්න වෙලාවක නෙවෙයි තමන් අත්දකින්න දෙයට එළඹ වාසය කරනවා නම් ඒ චිත්තක්ෂණය නිවන තියෙනවා. ඊවන්නේගේ විනේමුක්ත නිසා එක විදිහක නිබ්බුතියක් එනවා. ඒකට පදාංග නිබ්බුතිය කියලා කියනවා. ඒ නිසා හැම ආශ්වාසයක්ම ආශ්වාසයේ වශයෙන් ප්‍රශ්වාසයක් වපසාස වශයෙන් දන දැනුමම තුنين දෙකක් නිවන් දකලා. අනුශේතියනවා.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 මේක තමයි දත යුක්ත. ආන්නේ මෑගියමක යෝගාවචරය ඉන්න වෙලාවක සබ්බ වේදනයි මැද මිරිකිලා ඒ අල්ල පනල්ල හරි කමන්න ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ඒ වශයෙන් දැන ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ කල්ලුව ධෛර්යය තමයි සම්මා සංකප්පය වෙන්නේ ඒකට මේ මෙනෙහි කරනවා මේක ආස්වාස මේක ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා ඉතින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් නිවර්ණවට වීදියට තියෙන දාහු. කීපක් වෙනවා. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කර ගන්න පුළුවන් නම් කීපක් කියනවා. යම් වෙලාවක වේදනාව උග්‍ර වෙලා ආසල් ප්‍රසවාසය අකමකාගෙන කියලා වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා ආස්වාස ආස්වාස වශයෙන් මෙනෙහි කරන සමාන කුසල් ප්‍රමාණයක් පක්ෂකමක් විනා වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා සත්‍යයක් සත්‍යයක් වශයෙන් මෙනෙහි කරනකම් දාන්න. ඇති වෙනවා. ඉතිවිලක් ඉතිවිලක් වශයෙන් මෙනෙහි කරනකම්. නමුත් යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරනවා අයුවා බලවත් නැති. ඒ වගේම අනදර නැති, කාංකටොල් නැති සෑම වෙලාවෙම ආසල්පසසෙ දිගියි. ආන්නේම කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට ඇති සති මාත්‍රාව සති අඛණ්ඩ සතියක් විදිහට ධාරාවක් විදිහට දිගට යනකොට පුදුමාකාර කසකැවිල්ලක් එහෙම නැත්නම් කීඩා බැවිල්ලක් එහෙම නැත්නම් ප්‍රනීත වීමක් වෙන්න පටන් ගන්නවා. අනේ ප්‍රනීත වීමට ආධාරපකාර වශයෙන් ඒ යෝගාවචර කියනවා මෙනෙහි කරමින් ආශ්‍රව ප්‍රසවාස දෙක හසුරුවන ඉක්මවාගත් මේ යෝගාචරණේ විනී කරන ආශ්වාසය ප්‍රශ්වාසයේ වෙනස් වෙන හැටි බලන්න.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 මොකද මූර්ව පූර්ව ප්‍රදේශයේ සම්මාදිට්ඨිය තියෙන්නේ තාතවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ක. එළ යුතු කොටසක් තියෙනවා. නමුත් ඒක නිවන් දක්වම යන්න ඕන කමක් නෑ. ඒක ප්‍රයෝජනේ කරගුවාට පස්සේ ඒක හැලෙන තරම් තියෙනවා. අන්නේ කොතෙන්ද යනකම් කරන්න ඕන කොතෙන්ද අහන්න ඕන කියන එක තමයි අද දවසේ ධර්ම දේශනාව. තේමා මම එතෙන්ද ඉඳයි මේ වෙනකම් මේ විස්තරේ කියාගෙන ආවේ. ඉතින් අපි හිතමු මේ යෝගාචර තුන් දිනක් වශයෙන් ආනාපාන වශයෙන්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 දැම්ම තද කිරීමක් එළවුමක් නැහැ. ඒකෙදි තියෙන්නේ අරමුණේ සාමාන්‍ය සතිය පවත්වන එක විතරයි. නමුත් යෝගාවචරය මේ කියන දේ තේදිලා කලිමුත් කරලා තිබුණේ කෝ දැන් ස්වභාව සිද්ධව විපස්සනා කරුක විපස්සනාට නැඹුරු යෝගාවචරයක් නම් ඒ යෝගාවචරින්ට රැඩිකල් වාදී වෙනවා. රැඩිකල් වාදී කියන්නේ විප්ලවීය තාලෙට මේක හසුරවන්න බෑ. ඒ හැසිරීම සංකතයක්මයි. ඒ කිය කිසිම මේ නෑ කියන්න බෑ ඒක නිසා මේ සම්මාදිට්ඨිය මුල් කොටයි සංකල්ප තමයි. මෙන්න මේ විදිහට ආස්වාදයෙන් ප්‍රසවාදයෙන් ප්‍රසවාදයෙන් ආස්වාදයේ හැපෙන තන බලනවා වෙන්කොට දැනගන්නවා ඒ වගේම සද්ද වේදනාවට යනදෙනික අරසව අරස වෙනවා. ඒතර තුන් පැත්තකින් ආනාපානයත් එක්ක එකලස් වීමක් වෙනවා. මේ තුන් පැත්තකින් මේ එකලස් වීම සමතේ විපස්සනා කරන බවට හොඳ ලකුණක්. එකක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියනවා නම් කියන්න පහසුකම් කියනවා නම් දැනගන්න පුළුවන් ඒක විපස්සනාක් නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙකුට ආශ්‍රද ප්‍රසවාසය හැපෙන තැන ප්‍රකට වෙන්නේ නැතිනම් ඒ ආශ්‍රද ප්‍රසවාසයේ වෙන්කොට දැන ගැනීම කරදරයක්, වෙහෙසක්, සංකීර්ණ භාවයක් වෙනවනම් කදාකවත් උනේ දා ගන්න එපා. දාගෙන ඒක නිකන් කටුකොහලක් කරගන්න. ආශ්‍රද ප්‍රසවාසයේ හිත තියෙන බව දන්නවනම් මේක අධ්‍යක් වේදනාවක් පිටවිලක් නෙවෙයි කිය. ඒක පොඩි උපදේශයක් පොඩි ආදර්ශයක් ගන්න පුළුවන් දැන් මේ සමත පැත්තට යන්න. සත්‍ය වැඩේ. සමාධිය සමතේට බරව වැඩේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සමත සමාධියට බරව වැඩෙන්නකොට අරමුණේ විසිතුරු බැලීම එහෙම නැත්නම් දෙක වෙන්කොට බැලීම කරදරයක් වෙනවා. ඒ විදිහේ කියන අරමුණේ තිබී සිටි පැතිකඩ තුනම දැකලා ඇති කරන විපස්සනා සමාධියත් අරමුණේ පැතිකඩවල තියෙන එකක් හුස්ම ගන්න හෙලන බව විතරක් දකින එක පැතිකඩක් බලගත්තම සමත සමාධියත් දෙකම සමාධිය කියන නමට වැටෙනවා. විපස්සනා සමාධිය හරි සෙල්ලක් කරනවා. හැබැයි හොඳට භෞසුත භාවයටම ගතකෙච්චු තමයි එක කාරණාවක්. ඒ මොකද්ද? විපස්සනා සමාධිය වඩනකොට බදාගෙන තුන පැති තුන් කඩේ මේ ආශාව ප්‍රසාරයේ සබ්ජක් වේදනාවක් ඉතිවිලක් නෙවෙයි කියලා එක පැතිකඩක්. මේ ආස්වාදේ මට හැප්පෙන්නේ නාසිකාග්‍රේ. උඩුතල. මේ වැකිලිම දන්නේ උදරයේ කියලා ඒ කාය ප්‍රසාදයේ තැනකට පොටු කරන එක දෙවෙනි ලක්ෂණය. මේ ආස්වාසයෙන් ප්‍රසාදයේ මෙහෙමයි වෙන් වෙන්නේ කියලා ප්‍රසවාසය ආස්වාසය මෙහෙමයි වෙන් වෙන්නේ මේක ආස්වාසයමයි ප්‍රසවාසය නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න ගැතිය තුනම කරනවා. මේ පැතිකඩ තුන එක හිතකින් බලන්න බෑ. අපි එක වෙලාවට එක පැතිකඩක් ගන්නවා. මේ ඒව එක එක දකිනට පස්සේ අන්වේ ඥානවලින් ණය විපස්සනාවට තර්ක ඥාණයෙන් තමයි දැනගන්න මේ තාම හිත තියෙන ආනාපාන ඇතුළමයි ඒක ඇතුළ විසුතුරු බව. සමතියෝගාතයට ප්‍රශ්න එන්නේ යා දකින්න එක පැතිකටම ආනාපානනකොට ඒක සත්‍යක් වේදනාවක් හිතිලක් නැහැ. මේ ආනාපාන විතරක් දකින යාට ප්‍රශ්නයක් නැහැ. ඒක නාසිකාග්‍රේ වදිනවාද උත්කලේ වදිනවාද කියලා දැනගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ. එහෙම නැත්නම් ආයතාසන ප්‍රසවාස මේකට දැන ගැනීම කරන්නත් බෑ කරන්න කියොත් ඒක කරදරයි. තව විපස්සනා කරන එකනට පැහැදිලිවම ඔය පැතිකඩ තුන දකිනකොට ආනාපානෙ ඉඳද්දිම වෙන වෙනවා පැතිනවා කියලා. ඒකේ වෙනස දකිනකොට විශ්ව ගන්න හේරන බව එහෙම නැත්නම් වැඩිනේ නාසයේ අගට උඩුකොලද කියන එක අමතක වෙන්න උනත් ඉඳතියි.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 මද වයසට හැපිච්ච සහිත peer ගෙඩියක් කපලා ඕජාව කරනවා වගේ අර අරමුණ ඔක්කොම සූප කරනවා. මේකට ධර්ම ඕජාව කියලා කියනවා. මේක විපස්සනා යෝගාචරයට හම් වෙන අතිරේක වේද නිසා හම් වෙන අතිරේක ඵලයි. එයා කර්මකාර රූප කරන ගියාම බොහෝම ලස්සන වාර්තාවක් වෙනවා. මෙන්න මම පිම්බිම් බලන වෙලාවේ මේ මේ විදිහට මෙනේ කරා මෙන්න මේ මේ මේ මේ පැත්තට දැක්කා. පටන් ගන්නකොට මේවා මැද මේවා අග මේවා. ඒකට හැකිලීමට යනකොට මම හැකිලීම බලුවේ මේමයි මෙනේ කරගෙන මේම මේම කියලා ඒ විස්තර කියනකොට තේන හොඳටම එනිමත් කරනවා. මෙන්න මෙතනදී මේ යෝගාවචරයට මේ සම්මා දිට්ඨිය නිසා <clears throat> ඇති වෙන සම්මා සංකප්පය විතක්කය අරමුණ රස බලන ගතිය යෝගාවචරය ඉස්සලන උනන්දු කරගන්න. නිකන් අරමුණ දැක්කා විනාඩි 10ක හිතියා කියන එක නෙවෙයි. මම දැක්ක අරමුණේ වම ආස්වාසයෙන්ම ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන්ම ප්‍රස්වාසයෙන්ම කියන එක මෙහෙවීමක් සංකතයක් සංග්‍රහ කිරීමක් කරන්න බහුව වෙනකොට යෝගාවචරය කොච්චර දුරට මේ මෙහෙවීමෙන් ප්‍රයෝජන ලබනවාද කියනවනම් හිත විහිින්ම අරමුණ ඉන්නකොටම සාතර වෙලා ඉන්නකොටම උච්ඡන්න වෙලා එනකොටම ආසන්න වෙලා අරමුණේ මේ විස්තර මල්ල ගතිය ඇබ්බැහියට යනවා හැබැයි ඊට යනකොට ප්‍රයෝග කරන්න ඕන ගැති අඩු වෙනවා. මේ අතරමැදම තවත් හීනූලෙන් තව වැඩක් වෙනවා. ආස්වාදික ආවේනික වූ ආස්වාසික භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති සලක්ෂණ දකිමින් දකිමින් දකිමින් විස්තර වැඩියෙන් දකින්න දකින්න ඒ යෝගාවචරය විසින් ඒ ආස්වාසයේ තියෙන ප්‍රස්වාසයේ තියෙන පොදු ලක්ෂණ දැක ගැනීම අනුකලාව කරනවා ඉස්සලා දකින්නේ පෞද්ගලික ලක්ෂණ. සලක්ෂණ. ආස්වාද ප්‍රසවාසයේ මේ කොට ගන්නකොට මේක හුඟට පිළිවදිනකොට පිළි සිඳිනකොට පරිච්ඡේද කරනකොට ඒ යෝගාර්ථය දැනගත්තත් නොදැනගත්තත් මේ විතක්ක යහරහා විචාරය හරහා දෙකටම පොදු ලක්ෂණ තේරුම් ගන්නවා. මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යන වෙන වෙලාවෙදී වෙන මාර්ගයේදී මේ සංකත අසංකත දෙකේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒක කියන්න පුළුවන් කරන භාවනා, කෙරෙන භාවනාවක් පාඩපත් වෙන බලන්න. හරිදී යකඩ කැලක් අතර කාන්දමත් අල්ලු කරන තල්ලු කරන තල්ලු කරන ගියාම යම් මට්ටමක් පැනනට පස්සේ කාන්දම විසින් යකඩ කැල ඇදලා ගන්නවා වගේ භාවනා ප්‍රයෝගාසාරය ගන්නවා. ඒ තල්ලු කරන කැලේ සංකතය වුණාට ඇදලා ගන්න කැලේ අසංකතයි. ඉතින් මෙතෙන්දී යෝගාවචර දැනගන්න කොච්චර දුරට ගන්න තල්ලු කරන්න ඕනද? කොච්චර දුරට ඇදලා එන වෙලාවේදී ඒ පැත්තට යන්නදල්ල අතහැරලා ඉන්න ඕනේ. මේක තමයි අන්තිම පරිපාලනය ගත්තා සංනිවේදනය ගත්තා කතා කරන්න ගියා අපි දන්නේ නැති පැත්ත. ඕනාට වැඩි අර තල්ලු කරන ගියක අල්හියෙන් බදාගෙන තව තල්ලු කරන්න හදනවා අරමුණ හිත ඇදලා ගන්න යද්දි ඒ යන්න දෙන්නේ සැකකර. එහෙම නැත්නම් එයා නම් ඊයේ ඇදලා ගත්තා නම් අද මොකද ඇදලා ගන්න නැත්තේ කියලා මගදී නැතර. එතකොට අරමුණ මගේ. ඒක නිසා ඉල්ලේට විරිචින මිනිස්සයා හරියට එල්ලේට වදින්න නම් ඒක සඳහා ඊයෙන් විදිනකොට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 සංකලනයක් ඇති කරගන්න. මේක හරිම සෞන්දර්යාත්මකයි. මේක හරිම විද්‍යාව කලාවක් පාරම පැත්තෙන් හැතැන. කරන භාවනා කරන භාවනා බාර පත්තන තැන. අවුද්දේශන බලබලා හිටපු යෝගාචර පුදු ලක්ෂණේ බලන්න පටන් ගන්න තැන. අන්න මෙතනදී යෝගාචර තේම මෙනෙහි කරාට අල්ලන්නේ නැහැ. ඉස්සරහ මෙනෙහි කරන්න කරන්න විසිතුරු පේනකට පටන් ගන්න. දැන් ඒ වෙනස් දෙකේ සම ලක්ෂණ පේනකට පටන් ගත්තට පස්සේ මෙනෙහි කිරීම නිකන් රබර් ගෝලකින් පිටිය ළමල ගෑ වගේ පොළපන්න පටන් ආහනේ කොලාපයින් වෙලාදී යෝගාචරය තවදුරටත් මෙනෙහි කිරීමේ වෙහෙස වුණොත් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මේක කලින් මෙනෙහි කිරීම නැත කරොත් තාන ආරමුණ ගන්නත්තා. තව පොතේ දුරට යනකම් මෙනෙහි කරන්න ඕනද? කොතනදී මේ මෙනෙහි වෙන්න ඇරලා නැත්නම් ඒ කාරණාවට එහෙම කරගෙන යන්න ඇරලා ඉඳ දීලා නතර වෙනවද කියන එක එක දවසකින් එක රැයකින් එක බණකින් තේරුම් ගන්න තමයි.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 ස්පයිස් එකක් වදින්න පටන් ගත්තට පස්සේ දෙවන්නේ කියන කොච්චර දුරට යනකම් අල්ලගෙන සීට් එක අල්ලන්න මෙයා ප්‍රදාන කරනකම් අල්ලගෙන ඉන්න ඕනේද කොයි වෙලාවෙදී මෙයාට තනිකරම බයිසිකල් එකේ යන්න දෙන්න ඕනද කියන එක අපිට ප්‍රායෝගිකව හිතාගන්න. මෙතන දඩුවකට නැගිටිනකම් කොච්චරක් කල් යනකම් දඩුවටක් අත්තටක් ගහලා දෙන්න ඕනේද ඊට පස්සේ දරුවා තත්තර තත්තර යන්න පටන් ගත්තට පස්සේ දඟුවට ගලවලා දාන්න ඕනද කියන එක හොඳටම දන්නවා. මේ මාර්ගයෙන් තමයි හරියට භාවනාවේදී කොච්චරක් සංකත භාවනා කරේද කොච්චර අසංකතිය දෙදේ. කොච්චරක් කල් මෙනෙහි කරන්න ඕනද කොච්චරක් කල් නතර මෙනෙහි කිරීම නතර කරන්න ඕනද කියන එක හැම පරියන්කේදීම යෝගාචරය විසින් ගන්න තීරණය අනුව වෙනස් වෙනවා. පොදුවේ නම් කියන්න පුළුවන් හරියට බණ තේරෙනවා නම් ඉස්සර වෙලා විනාඩි 5ක් 10ක් මෙනෙහි කරමින් කරන්න ඕන බාහනා දැන් ඉඳගෙන එක තප්පර දෙකක් මෙනෙහි කරන ගමන් නැත කරගන්න. හැබැයි යම් මේකෙන් ගෙදර අනදබරයක් වෙලා හිත් පීඩාවක් වෙලා තුවාලයක් වෙලා කරකරන පහුවෙන්ද ආයෙ මෙනේ කරන්න ඕන පැයක් විතර. එතකොට පැකිලෙන්නත් නතර. එතකොට දැනගන්න ඕන ඒක තියෙන්නේ අසමාහිතව. අසමජ්ජාති හිත. එතකොට සමජ්ජා සමාහිත හිතක් ඇතිකන් තියා බැරි කර මෙනේ කරනවා. මෙනේ කරන යනකොට තමයි තේරෙනවා නම් ඒක කීකරු වෙනවා අල්ලගෙන යන අන්නේ වෙලාවේදී මොනවද යnderලා සංස්කාරිකව යෑම තමයි ඔය පස්සම් බයං කාය සංකාරං අසසු සාමිති කිති පස්සම් බයං කාය සංකාරං පසසු සාමිති කිති කියන්නේ ඒ කායන පස්සනාවේදී දීකං වාස සංකෝ දීකං වා පස්ස සංකෝ කියලා දීර්ඝාශ්වාස ප්‍රශ්වාසයක් ගැන කරවතනාතේ පිළිමතක් වෙනවා ඊට පස්සේ කෙටි ආශ්වාස ප්‍රශ්වාසයක් ගැන කතා කරලා ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම බලන්න. මම බණ දීගල් කරගත්තා මුළුමඳ ආගය. ඊට පස්සේ කාය සංස්කාර සංහිදෝමින් සංසිඳනවා. එතකොට මේ යෝගාවචරය මේ නොකියා කියවෙන කතාවක් මේ ආනාපාන සතියේ කියනවා. වකී සංස්කාර සංසිඳුවේ නැත්නම් කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. සති සංකාර කියන්නේ විතක්ක විචාර දෙක අරමුණු මෙනෙහි කරන එක. මෙනෙහි කරන එක හරියට වෙලාවට නතර කරේ නැත්නම් කාය සංසිඳීමට මෙනෙහි කිරීම බාධා කරනවා.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 උදාහරණයක් වශයෙන් කියනවා බිම්බි නැතිලි වශයෙන් ආනාපාන වශයෙන් භාවනා කරන යන කෙනා ඒක මෙනෙහි කරන අවම එළවෙලව මෙනෙහි කරන ඇතුළේ වෙනවා පිට වෙනවා ඇතුළේ වෙනවා පිට වෙනවා නැත්නම් ආස්වාද ප්‍රසවාස කරනවා නැත්නම් බිම්බික හැකිනවා කරන කරන යනකොට තමයි දැනෙනවා නම් දැන් ආස්වාද ප්‍රසවාස පාසා හිත නිචල් වෙලා එනවා කියලා කී කරු වෙලා මොන මොන දාලා ඉන්නවා කියලා ඒ යෝගාවතරයට ඒ අතරමැදම සැලකිලිමත් වෙන්න වෙනවා දැනගන්න වෙනවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ හරහා ආස්වාස ප්‍රස්වාසේ පොදු ලක්ෂණ දැන් පෙනෙමින් පවතිනවා. ආස්වාසේ දී අපිට උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, පිළිමගින ගති වැටුණයි කියන. මේවා තේරුම කියවත් තොරතොර ඉන්නතෝ බොහෝ කොට එන විදිහට. දුරට හිත කර්මන්නේ වෙනසට භාවනා කරනවා නම්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 ඉතින් මේක භාවනාවේ ඉතාම වැදගත් අසංගත සංකත ભેදීදී වැදගත් සංදිස්ථානයක් මේ විදිහට යෝගාචර භාවනාවට අනතර කරනවා. මේ වැඩෙන භාවනාවට නිග්‍රහ කරන වෙනුවට මේ සම්මාදිට්ඨිය පවා කොටස් දෙකකට තියෙනවා මුල් කොටහ සංකතයි. පස්වතිය අසංකතයි මේ සංකත අසංකත ભેදය අල්ලගන්න දෙන්නේ නැත්නම් මේ නිහිතකම හරහා. නීතිමත් හරහා. කම්මැලිකම හරහා ඒකාකාරීකම හරහා බය ගතිය හරහා අසරණ ගතිය හරහා නුරුස්නා ගතිය හරහා දැන් යෝගාචරයට එකයි සිද්ධ වෙන්නේ භාවනා හරියාගෙන යනවා නම් මේ කම්මැලිකම ඒකාකාරීකම නුරුස්නා ගතිය නිතිමත ගතිය එයි ඒක භාවනාවේ වැරද්දක්වත් අතපසු වීමක්වත් පිටාබංගතර කාරණා මේක හොඳට දැක දැක දැනගෙන ගියොත් ඒ වෙලාවේදී වෙන්නේ පොදු ලක්ෂණ වගේ ඊට අමතරව නිින්දක් ඇත්තෙම නෑ කියලා මම ප්‍රතික්ෂේප කරන්න හදනවා කම්මැලි බුබ්බට ඇත්තන්ට නිින්ද රැටෙන්පත් තියෙනවා. නමුත් ඒක කෙලස් නිින්ද. මෙතනදී මේක තියෙනවා කෙලස් නැතුව අර සංකත වගේ අසංකතයට යනකොට මේ වේස්මාර්ග වශයෙන් වෙන වේස්මාර්ග දැනගෙන ගියොත් යෝගාචර දැනගන්න පුළුවන් මේ හැම දෙයක්ම මතුවෙන්නේ නැති වෙන්නයි. ඒ නිසා හිම්බීමේ තියෙන හැකිලිමේ තියෙන මේ වගේ ගොජ දාන ගතියක් අන්නේ ගොජේට ඉඳී තියෙනවා. ඒක සාතිය ඉන්ද්‍ර ප්‍රසාරිකරණේ චලනය කියනවා කියනවා. ඒ චලනයේට ඉඳ තියලා දෙක දිහාම බලලා ඉන්දීම හැකලීම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් මිනී කරනවා වෙනුවට එළවෙලවත් දැනෙනවා දැනනවා කියලා පොදු වචනෙට දාන එක තර්කානුකූලයි. ඒ වගේම දැනෙනවා දැනනවා කියලා මිනී කරන එක එළවෙලව මිනී කරන්නත් නරකයි. නිින්ද කඩන මට්ටම විතරයි මිනී කරන්නේ. මිනී කර මිනී කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේකට අවදි වෙන්න පුළුවන්.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 මට 95ක් විතර බිම් වැටෙනවා. ඒක හරියට කියා ගන්න දන්නේ නැති යෝගාචරය සමාධිය පැත්තෙන් නම් භාවනා දිහා බලන්නේ 100%ක්ම වැටෙනවා කියලා මම කියනවා. යෝගාචර බලන්නේ සතිය පැත්තෙන් නේද? නැත්නම් මේ සමාධියේ තියෙන විපස්සනාවට අවදි භාවයක් විපස්සනා සමාධියට කෙනක සමාධියට ප්‍රමාර්ථ සමාධියට දැනුමක් තියෙනවා නම් යෝගාවචරය මේකේ මෙහෙදියාවක් දක්වනවා. මේක රසයක් දක්වනවා. මේක දෙල්ලක්කාරකමක් දක්වනවා. මේක රැඩිකල් වාදී ගතියක් දක්වනවා. ඒක හරහා ගියොත් අර නීරස වුණාට නිදිමත ගතියක් ආවට සතිය දිනනවා. සතියෙත් මේ නීරස ගතිය අහුවෙලා තියෙනවා. සතියෙත් මේ කම්මැලි ගතිය අහුවෙලා තියෙන නිසා සතිය පාවා දෙන්නේ නැතුව, ආනපන සතිය පාවා දෙන්නේ නැතුව සමාධියේ තියෙන ලෝලත්වය පාවා දීලා හරි කරනවා. ඉමක් වෙලා සමත සමාධිය තියෙන ඕලක්කේ පාවදීලා හෝ විපස්සනා සමාධියට අපි දොර ඇරලා දෙන්න ගන්නවනම් මේ යෝගාවචරය මෙතනදී මේ රූප ධර්මයේ ඉඳලා මේ නාම ධර්මයේ <coughs> සියුම් තැනකට මාරු වෙන අවස්ථාව විතරක් නෙවෙයි යෝගාවචරය පරියංග භාවනාවේ සක්මන් භාවනාවේ තියෙන වෙනසක් නැහැ කියන තැනට කර්මත යනකම් මෙතෙන්දී දක්ෂ යෝගාවචරය පරියංගයේදී අත්‍යක වාහන සාධන තු ආරමුණේම නිමග්න කරන ගත්තා දක්මනේදී ඇද්ද ගන්න චේතනාපූර්වකව වම දකුණ කීමේ මෙනෙහි කිරීමෙන් ගියා. මෙන්න මේ මාරුව හරියට දක්න යෝගාවචරය සක්මන් කරගෙන ගියත් පරියන්කේ හිටියත් එතින්දා වැඩ කරත් භාවනා මධ්‍යස්ථානයෙන් පිට ගියා. අරමුණ වශී කර ගැනීම සඳහා කොච්චරක් දුරට මෙනෙහි කරන්න ඕනේද? හිත කර්මණේ උනාට පස්සේ හිත ඒකට පුරුදු වුණාට පස්සේ යාට ඒක කරගෙන යන්න ඇරලා ඒ පිටිපන්දව අනුපාලනය පවණක් ඉදිරිපත් කරනවා. උපස්ථානයේ පවණක් ඉදිරිපත් කරලා. භාවනාවට භාවනා කරගෙන යන ඉඩ දෙන්න නම් සෑහෙන විදියට මෙසෙල්ලක්කාරකම තියෙනවා. එතකොට සදාචාරයේ සෑහෙන අභියෝගයක් ලක් වෙනවා. කොටිම කියනවා නම් සංවරය. ඒ අරමුණ එකක් ගියම ගිය සංවරය අරමුණ දෙක තුනක් තියෙද්දි කමක් නැහැ. චේතන නැතු කරන්නේ වහන චේතන සහිත කරන සක්මණේදීත් කමක් නැහැ. නැත්නම් දෙක තුනක් වැඩ කරද්දී තරමන පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මහ පුදුමාකාර ප්‍රශ්න. පුදුමාකාර තර්ක. පුදුමාකාර සද්ධා බින්ද වැටින් සිටිනවා. උතර සතිය අදහගෙන යනවනේ යෝගාචර ජීවිතයක කොයි જાති පදමාර්ගන සතිය පවතිනවා. මේ සතිය ටික කාලයක් තහවුරුන්ට අනිවාර්යෙන් එක්ක සම්පූර්ණමාදී කුරුපස්න කරනවා කියන්නේ. මේ දෙකේදිම කරන්නේ අසමාහිත හිත සමාහිත කරනවා. කෙලෙස් අසමජ්ජාති જાතියක් නම් කෙලෙස් වලට ගහන්නත් වෙන්නේ අසමජ්ජාති ප්‍රමෝද තමයි. සමහර ඉන්නවා කරන ලද පෙර පාරමිතා ශක්තිය සමතේ දිනු කරගත්තත් ඔය ඇත්තන්ට සමහර විටක ඉඳ ගන්නකොටම බොහොම විස්තර බලන්නේ නැතුව සමත සමාධියට යන්න පුළුවන්. මේ සමත සමාධිය හරහා සමහර වෙලාවල් වලට ආලෝක සංඥාව, කයි පහසුව, අරමුණු කීකරු ගතිය විපස්සනාට වහට වැඩි බර කරලා විපස්සනාට වැඩි වුණාට වැඩි මූලධර්ම වශයෙන් බැඳිච්ච කෙනා මේ සති මේ සමත භාවනා යෝගාවට පහන මේ ආලෝකය සමත භාවනා යෝගාවට සම්බන්ධ මේ සමාධි ලක්ෂණ වශයෙන් මේක සෑහලුකමට සමානව බලනවා මම දැන් සමත ධ්‍යානට ආදන්නේ මේක මෙන්න දෙන්න ඕනේ මම ආයෙත් විපස්සනාට ගන්නවා ඉතින් ඇත්තට මේ සමත විපස්සනා කියන දෙකට වැඩි ඔක පොඩ්ඩක් ආව ඉතින් සියුම් තත්යකට සමත සමාධි විපස්සනා සමාධි කියන සමාධි જાති දෙක කොයි වෙලාවෙ මේකෙන් එකට මාර්ගෙද කියන්න බැරිද? ඒක මේ සමත සමාධිය කියන ටයිම් සමත සමාධියමයි විපස්සනා සමාධිය නෙවෙයි විපස්සනා සමාධිය කියන එකමයි අරක නෙවෙයි කියලා මොනව තහංචක්වත් නැ සමාධිය කරන සමාධිය සමාධිය තමයි. ඉතින් අපි අර පටන් ගන්න වෙලාවේ තියෙන සංඥාවේ හැටියට කො සමථ සමාධියෙන් විපස්සනා සමාධිය වෙනවා. තියෙන ඇතින් අරගෙන ඉදිරියට යන්න නම් මේ යෝගාවචරය මේ අවස්ථාවේ හැටියට කොතෙක් දුරට යනකම් භාවනා මනස්කාරය මෙහෙවන්න ඕනද මෙහෙ කරන්න ඕනද කොතෙක් දුරට යනකම් කොතෙක් ඒකට තනවාදෙන් ඉදිරියනවාද කියන එක දන්නවනම් ඔයතර සමථ පැත්තෙන් ගියත් අරගන්න. විපස්සනා පැත්තෙන් ගියත් අරගන්නවා. අවසාන යම් තැනකදී මේ ස්වභාව ලක්ෂණ අරමුණේ තියෙන ස්වභාව ලක්ෂණ ඉක්මවලා සංතති ලක්ෂණය කියන හැම දෙයක්ම මතුවෙන්නේ නැති වෙන්නයි කියන තැන යනකම් තමයි අරමුණ ඔක්කොගෙම ප්‍රශ්න තියෙන්නේ. සමථ සමාධි, විපදනා සමාධි, සමථ කර්මස්ථාන, විපස්සනා කර්ම තේරම තියෙන්නේ ඔය පොදු ලක්ෂණය දැක ගන්න තියෙන්නේ. පොදු ලක්ෂණය ඒකාන්තයෙන්ම විපස්සනා. පොදු ලක්ෂණය කියන්නේ අනිත්‍යත්වයට වැඩි මේකේ තියෙන විපරිණාමය. ඔය විපරිණාමයට යනකන් තමයි සමතයමා විපස්සනා සමාධි සමත භාවනා විපස්සනා භාවනා ආනාපාන බිම්බීම ඇතිවීම වම දකුණ ඉදින්දා කටයුතු සේර. යම් වෙලාවක මේ පොදු ලක්ෂණය දැක්කට පස්සේ මතුවෙනවා කියලා නැති වෙනවා කියන එක ඉතින් යාට භාවනාවේ සංකත භාවය අඩු වෙලා අසංකත භාවය වැඩි වෙනවා. ඒකට කියන්න පුළුවන් මේ යෝගාචර කායනපසනාව ඉක්මවලා අසම්බයං කාය සංඛාරං කියන කොන්දට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 ඉනිහාර යෝගාවචර හිතා ගන්න බෑ මම දැන් බලාන ඉන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්ද බුදු මනෝ විකාරයකට. මේ හිතලුවද්ද භවනාව මේ ප්‍රත්‍යක්ෂද්ද කියන යෝගාවචර කොහොමද හිතන්නේ? ඒකට යෝගාවචරට සැකයක්. එහෙම නැත්නම් සද්ධාවේ අඩුවීමක් වෙනවනම් වෙනවත් එක්කම සැකේ සද්ධාව අඩු වෙනවත් එක්කම අරමුණක්.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 ඉස්සරහට යනවද පස්සට යනවද මේ নানা ප්‍රකාර සැකේනවා සකස් එනවත් එක්කම බලන්න ආය මූල කර්මස්ථානයේ ප්‍රවේශය ආය යනකොට සරණ සරණ ගිල මෙනේ කළ මෙනේ කළ සැක ඇති කරගෙන ඇති කරගෙන සත්‍තාව ඇති කරගෙන දැන් ආයශරයක් අවස්ථාව දෙනවා අර පොදු ලක්ෂණ දැන් මේ කවදා හෝ මේ පොදු ලක්ෂණය භාවුරු කරගෙන මේ පෞද්ගලික ලක්ෂණ අවශ්‍ය වුණාට වැදගත් වුණාට සම්මුති වශයෙන් පොදු ලක්ෂණයට යනකොට නිවන් දකින්න බැරි නිසා පොදු ලක්ෂණ යනකොට දැක සංකා පහළ වීම සාධාරණ නිසා ඒ සාධාරණ වෙනකොටම කෞතික ලක්ෂණ මතුවෙන පටන් ගන්නවා. ඒක නැවත පාවිච්චි කරලා ආය පොදු ලක්ෂණ දානවා කියන එක හොතෝ තමයි දෙමිලක් වගේ තමයි කෙනෙකුට තේරෙන්නේ. නමුත් ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ දවස් දෙකේ වර්ධය ඇති වෙලා. කොච්චර කෞතික ලක්ෂණ ආවත් ඒක මෙනේ කළ පොදු ලක්ෂණ දාපු ගමන් ආය යෝගාවචර විපස්සනා කියන ඉදිරියට කරනවා. ඉදිරියට හැම වෙලාවෙම යෝගාවචර වෙන්නේ අවුල් වුණා, පටලැවුණා, ඉක්මනට දුවනවා කමට සුද්ධ කරන්න. මොකද යෝගාවචරය බයයි මේ සක්කාය දිට්ඨිය කරන්නේ. යෝගාවචරය බය තමයි කියන මාන්නේ කැඩෙනවා. යෝගාවචරය බයයි මේ භාවනා කරන තියෙන ආශාව කැඩෙනවා. මේ තුනම කැඩෙනවා. බුදු ලක්ෂණයට යන්නකොටම ඉන්න ඉන්න තැන මතකයි. මම ඉස්සරහට යනද පස්සෙන් යනද මාන්නක් කරනද අවමාන ලක් වෙනවද කියන එක ගණන් ගන්න නැත්නම් යනවා. ආසාව වෙනකොට නීරසකම ඒකාකාරීකම කම්මැලිකම එනවා. ඉතින් මේකට රැඩිකල් කියන්නේ තේරෙන්නේ නැහැ. ආ මේකට යෝගාචර හුරු වෙලා මේ තමයි බුදුහාමුදුරුවෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පවා සංකතයේ ඉඳලා සංකතයේ මාර්ගය පාර හරහා තමයි මේ අසංකත නිර්වාණ ධාතුවට සංකතය හරහා යන ක්‍රමයකින් දෙන්නලා කියන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මේ මට්ටමට හරි ලේසි තමන්ගේ අත්දැකීම් තියෙන නිසා. මේක නැතුව මෙවැනි දේශනෙකට අනුකම් දුන්නනම් එහෙම නැත්නම් වැරදි මිච්ඡාදික්‍ය මිත්‍යාසා මිත්‍යාපටිපත්ති අවිද්‍යාවක් සහිත කෙනෙකුට නම් මේක අහගෙන ඉන්නකොටත් වාදමක් වෙනවා සැකමක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ පැටලෙන්න පැටලෙනකොට පාරේ පාටියට පාරණේ පහිනකොට නැවත පාට ගන්න දන්න මිනිහට තමයි රතාචාර්යය කියලා කියන්නේ. එහෙම නැතුව යන්න පාරක් තියෙනම් ඇසොඳර පේන කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා මෙච්චර ලස්සන පාරකේදී හරස්පාර වල යන ගියාට යන කට්ටියට යනවනම් ඒක ඇත්තටම කර්ම දෝෂයක් වෙන්න පුළුවන් නැත්නම් මිත්‍යාපත්තක් අවිද්‍යාවක් වෙන්න පුළුවන් කවදා හෝ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 බැංග වල ආණ්ඩුවක සමාදන් වෙච්ච දවසේ කළ යුත්තේ මෙච්චරයි ඊට පස්සේ වෙන දේ මෙහෙමයි කියලා තේරුම තේරුම් ගත්ත මනසෙන් කියනකොට භාවනාවක් තල තුනක් මත බාහයි අධ්‍යක්ීම් සහිත යෝගාවචරය කියලා ඒ අධ්‍යක්ීම් සහිත යෝගාවචරයෙන් ඇවිල්ලා තියෙන කවදාකවත් දිවි කෙනෙක් ආශිර්වාද කළා කවදාකවත් පෙරපිනටක් හැමදාම Taman තුළින්ම වැටෙන්න වැටෙන්න සකස් කරන නිසා හැම වැටීමකම නැවත සකස් කිරීමට ප්‍රස්තාවක් නමුත් මේ සකස් වෙන තෙක් යෝගාකර හැම පරියන්කයක්ම හරියනකොට වැරදුනා කියලා හිතනවා. වැරදෙනකොට හරියනවා කියලා හිතනවා. ඉතින් තමන් පූර්ව නිගමන වලටපත් වෙනවා. භාවනා ආදීන්සා කියන පූර්ව නිගමන පැත්ත කරලා දාලා දන්න කෙනෙක් ගුරුවරයෙක් එක්ක කතා කරලා පුළුවන් තරම් නියතමානීව කරගෙන යන්න උද වෙච්ච එකක් උසගත් දවසේ. ඒරුම් ගත්ත දවසේ කල්පනා වෙනවා මොන තරම් ගැඹුරකටද අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයකට ගන්න යුද්ධී කටයුතු කරන්නේ මේ ධර්මයේ දකින්නට කොහොම බුදුන් දක්වනවා ඉතින් සමේ සම්මාදිට්ඨියේ තියෙනා වූ මේ සංකත අසංකත ભેදේ තේරුම් ගත්තනම් ඒ යෝගාචර කතා කරන වචනයේ චේති සංනිවේදිත අර්ථය කරන වැඩවල වඳුරට ගහ ගන්න නැගෙන්නක් නැහැ හාවටම ගහන්න පුළුවන් කියලා කියනවා වක්‍ර මාර්ගය වෙනුවට පිටක් පාඩුවා. මේ කරන්න බෑ ඒක. කොච්චර සංනිවේදනයේ තේරුණත් කොච්චර හරිපෙත තේරුණත් කොච්චර ආවට විඳින්න පුළුවන් වුණත් මුළු ලෝකෙම ඉන්න හරියක් ඉන්නේ අනෙක් පැත්තකට තියෙනවා යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ ඉන්න තාලේ ඉඳගෙන ජානකෝ මොකද මේ ලෝකේ හදලා මෙතෙන් යන්න බෑ කවදාවත් බෑ ලෝකෙම අදිනා පැත්තකට ඒ දන්න ව්‍යාකරණ වල කර්ම තමයි තියෙන්නේ. ඒ කක්‍යත් එක්ක ඉන්න ආතාකල් මේ මේක මේ පෙර කර අකුසල කර්මයකට මට විවේක නැතිලා තියෙනවා. විස්රාමේ නැතිලා තියෙනවා. උද්ද කලා බව නැතිලා තියෙනවා. විචා වින්න බෑ. පිටිසේ ඉන්නකොට සමගියේ ඉඳලා මුළුන් තරම් විවේක වෙලා විස්රාම වෙලා මේකට යන පටන් අරගත්තොත් ඉතල කාටේ පවල ජීවිතයක් ගත කරනවා. කොච්චර ඥාන පිටින් වේදී තියෙනවා. කොච්චර පරිදුපාද වේදී තිබ්බත් නිවන් ලබන්න පුළුවන් බුද්ධෝත්පාද කාලය ඒක ගන්න පුළුවන් ගැතියක්. ඒක නිසා සමතංගයන්ගේම අධ්‍යක්ෂින් වලට සාපේක්ෂව මේ සංකත අසංකත ભેදය අසංකාර සංකාර ભેදය ඒ සචේතනික අචේතනික ભેදය සමිඥානික අවිඥානික ભેදය තේරුම් ගන්න ඕනේ ඒක භාවනාවෙන් කරන ගන්න මේක මූල ධර්ම වලින් කෙරෙන්නේ කර්ම සාකාච්ඡ වලින් කම ගන්න. මොකද භාණ්ඩ යොදා නැතුව පන්නරේ හිටින්නේ නැහැ. ඉතින් මේ වගේ පිළිසකට මේ දෙකටම තියෙන අවස්ථාවක් නිසා මේ ගත කරන අවුරුදු කාලේ අපි තාක්ෂණික මේක තේරුම් ගන්න බලන්න පුළුවන්. ඒ කුසල ඡන්දයේ අධිමුඛිතයි සිටි පාළියට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මේ දිනකට කරනවා සිදු වුණාටම සම්සිඳා වේවා කියලා.